බුදුරජාණන් වහන්සේ මාතර උඩපරැක්ක ශ්‍රී සේපාලිකාරාම සෝමානන්ද පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුඩාබැදිගම සුමන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සකං සකං දිට්ඨි පරිබ්බසානා විගය්‍යනානා කුසලා වදಂತಿ යෝ එවං ජානාති සවේදි ධම්මං ඉදං පටික්කෝස මකේවලීසෝ ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික අද ධර්ම දේශනාවේ මාතෘකාව සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ අට්ටක වර්ගයේ චූල ව්‍යූහ සූත්‍රය තමයි අද මා මාතෘකා කොට ගත්තේ. මේ චූල ව්‍යූහ සූත්‍රයෙන් සඳහන් වෙන්නේ දෘෂ්ටියට අනුව පුජ්‍යලයාගේ ජීවිතය පවත්වා ගැනීමට කටයුතු කරන ආකාරය. මේ දෘෂ්ටියට අනුව ඇත්ත මොකක්ද බොරුව මොකද්ද කියලා අඳුරවා ගන්නට එච්චර අමාරු කාරණාවක් වෙනවා. දෘෂ්ටිය කියලා කියන්නේ දැකීම. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඕනෑම ආකාරයකට දකින්නට පුළුවන්. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් හැම දිනාටම එකම දෘෂ්ටියක් පිහිටන්නේ නැහැ. දෘෂ්ටියක් කියලා කියන්නේ දැකීම. පින පිළිබඳව එක්කෙනෙක් දකින්නේ වෙන ආකාරයකට තවත් කෙනෙක් දකින්නේ වෙන ආකාරයට. අකුසලය පිළිබඳව තවත් කෙනෙක් දකින්නේ වෙන ආකාරයට. තවත් කෙනෙක් දකින්නේ එයාගේ අභිමතයේ පරිදි. හැබැයි යම්කිසි කෙනෙක් දකින පරිද්දෙන් බුදුදහම වෙනස් කොට ගන්නට බෑ. ලෝකේ සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා. ඒ දේශනා කරපු ධර්මයේ එකම සත්‍යයයි ලෝකේ පවතින්නේ. ඒ සත්‍ය තමයි බුදුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ පරම සත්‍ය හතරක් තියෙනවනේ. දුක, දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඕනෑම දෙයක ඇත්ත සහ බොරුව කියලා දෙකක් තියෙනවා. ලෝකේ පවතින්නේ හැබැයි ඇත්ත පමණයි. මා මාතෘකා කරගත් ගාථා ධර්මය මේ චූලවියුහ සූත්‍රයේ පළවෙනිම ගාථා ධර්මය. බලන්න මේකේ තේරුම යමෙක් තමාගේ දෘෂ්ටියෙහි හෙවත් දැකීමෙහි වසන්නා වූ ඒ දෘෂ්ටිය දැඩිවගෙන අපි එහිම දක්ෂයෝයයි කියති. මේකේ තේරුම තමන් දකින්නා වූ දැකීමට අනුව සමහර පුජ්‍යලයන් ඉන්නවා අපි එහි දක්ෂයෝයි කියලා පවසනවා. ඒක හරිද හෝ වැරදිද කියලා තෝරා බේරා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. යමෙක් එයට කැමතිනම් ගෞරව කරන අතර අකමැතිනම් ගරහා ඒ පුජ්‍යලයා හීනයකයි සඳහන් කිරීමට කැමැත්තක් තියෙනවා. ඒක තේරුම තමයි තමන් දකින දෘෂ්ටියට අනුව අනුගත වෙන පුජ්‍යලයාට ගෞරව කරනවා හරි හෝ වැරදි තමන්ගේ දෘෂ්ටියට අනුගත වෙන්නේ නැති පුජ්‍යලයාට අගෞරව කරනවා. මේක සාමාන්‍යයෙන් ලෝකේ පවතින දෙයක්. සාමාන්‍යයෙන් ගෘහ ජීවිතයේත් බලන්න ස්වාමි පුරුෂයා කැමති දෙයට ස්වාමි දියණිය කැමති නම් ගරහවට ලක් වෙන්නට සිද්ධ වෙනවා. ස්වාමි දියණිය කැමති දෙයට ස්වාමි පුරුෂයා කැමති නම් ගරහවට ලක් වෙන්නට සිද්ධ වෙනවා. දෙදෙනාම කැමැත්තක් තිබෙනවා නම් දෙදෙනාගේම ගෞරවයට පාත් වෙනවා. මේක සාමාන්‍ය දෙයක්. බොහොම දැඩි විදියට ධර්ම දේශනාව මේ සූත්‍ර දේශනාව තිබුණත් මේක තෝරා බේරා ගන්නකොට බොහොම සරල අදහසක් තියෙනවා. ඊළඟට තවත් ගාථා ධර්මයක් මේ චූල විසුහ වියුහ සූත්‍රයේ තිබෙනවා. ගාථා 17ක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ධර්ම දේශනාවක් වෙන සූත්‍ර දේශනාවක් පටන් ගන්නෙ ඒවං මේ සුතං ඒකං සමයං භගවා යනාකාරයෙන්නේ. හැබැයි චූල ව්‍යුහ සූත්‍රයේ මුල ඉඳලාම අවසන් වෙනකන් ගාථා ටිකක් සඳහන් වෙන්නේ. හතර පද ගාථා ටිකක් සඳහන් වෙන්නේ. බලන්න මේ තව ගාථා ධර්මයක්. ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්ති යස්මින් පජානෝ විවදේ පජානං නානාතේ සච්ඡානි සයං තුනන්ති තස්මාන ඒකං සමනා වදಂತಿ මෙන්න මේ ගාථාවේ තේරුම සත්‍ය ලෝකයේ දෙකක් නොමැත. එක සත්‍යයක්ම පවතී. සත්‍ය දන්නා පුජ්‍යලයා විවාද නොකරයි. ඇත්ත දන්න පුජ්‍යලයා විවාද කරන්න යන්න උත්සාහ කරන්නේ නැහැ. එයා දන්නවා තමන් ඇත්ත දන්නවා ඒ ඇත්ත දන්න දේ වෙනත් පුජ්‍යලයකොත් එක්ක සමග විවාද කිරීමට අවශ්‍ය වන්නේ නැහැ ඒ පුජ්‍යලයාට. මිත්‍යා දෘෂ්ටික පුජ්‍යලයා නොඑක් දේවල් පවසයි. සත්‍ය නොදන්නා වූ පුජ්‍යලයා නොඑක් ආකාරයෙන් නොඑක් දේවල් පවසනවා. ඒ කරුණෙන් මහාන බමුණෝ එක සත්‍යයක් නොකියයි. මෙතනින් මහාන බමුණන් කියලා හඳුන්වුවේ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ දෙසටක් මිත්‍යා දෘෂ්ටින් තිබිලා තියෙනවා. ආජීවක පරිබ්බාජක අචේලක සචේලක නිගණ්ඨ ආදී කට්ටියන් ඉන්නවා මේ හැම කෙනෙක්ම මහාන බමුණන් යන නාමයෙන් තමයි හඳුන්වලා තිබෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයේ දේශනා කරන්නේ මේ නොඑක් දේවල් පවසයි. නොඑක් නොඑක් දේවල් නොඑක් ආකාරයෙන් පවසනවනේ. දැන් වර්තමානයේ නොඑක් නොඑක් ආගම් වල නැත්තම් නොඑක් නොඑක් දේවල් සඳහන් කරනවා. සමහර වෙලාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් නොඑක් ආකාරයෙන් නොඑක් දේවල් සඳහන් කරනවා. සමහර ඇත්තන් එක මතයක සිටිනවා. සමහර ඇත්තන් වෙනත් මතකයේ තිබෙන මතකයේ කියනවා. මේ කාලේ ප්‍රසිද්ධ දෙයක් තමයි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනාද බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනාද කියන කාරණාව. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන විශිෂ්ට ධර්මයක්. මේ ගොඩක් ඇත්තන් සිදු කරන්නේ ගමන් කිරීමට තිබෙන මාර්ගයේ ඉවත දාලා අත්වට අත්වලා අල්ලාගෙන ඉන්න කාරණාවක් මේ සිදු කරන්නේ. පින්වත්නි බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනත් බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනත් අපිට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනුනේ ධර්මයක්, ධර්මතාවයක්, අනිත්‍ය දේශනාවක්, මේ ලෝකයේ දුකයි කියන කාරණාවක්. මෙන්න මේ කාරණාව ඈඳාගෙන තමන්ගේ ජීවිතය සාර්ථකමත් කරගන්නවා කියන කාරණාව පසෙක දාලා බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියලා එක් පාර්ශවයක් එක දෘෂ්ටියක ඉන්නවා වන දැකීම. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනේ කියලා තවත් කොටාසයක් වෙන දෘෂ්ටියක ඉන්නවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියලා කියන ඇත්තන් ඉන්දියාවේ පුදු නැහැ කියලා කියන ඇත්තනුත් එක ගැටීමකට ලක් වෙනවා වාක් විදියට. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පුදු නැහැ කියලා කියන ඇත්තන් සමග ලංකාවේ පුදු නැහැ කියලා කියන ඇත්තන් ගැටීමකට ලක් වෙනවා. මේ හැම දෙයකටම හේතුව තමයි දෘෂ්ටිය. දැන් එතකොට සාමාන්‍ය පුජ්‍යලයකට අඳුර ගන්නට බෑ බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනාද ඉන්දියාවේ ඉපදුනාද කියන කාරණාව. මම මේ දේ සඳහන් කරන්නට යෙදුනේ බොහෝ විදියට මේ කාලේ ලංකාවේ කතා වෙනවා ලෝකයේම කතා කරන කාරණාවක් තමයි මේක. ඒ පින්වතුන්ට බොහොම කරුණාවෙන් සඳහන් කරන්නට තිබෙන්නේ බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනත් බුදුහාමුදුරු ඉන්දියාවේ ඉපදුනත් අපිට වැදගත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව විශිෂ්ට ධර්මයක් දේශනා කරලා තියෙනවා මා කරුණාවෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා උන්වහන්සේ දේශනා කරපු මේ ධර්මය තමන්ගේ ජීවිතයට අරගෙන මේ දුක්ඛිත සංසාරයෙන් එතර වීමට උත්සාහ කරන ලෙස විනාඩියක් හෝ දවසක් හෝ පැයක් හෝ යහපත් දෙයක් වෙනුවෙන් ගත කරනව නම් ඒක තමන්ගේ ජීවිතය සාර්ථකමත් කරගන්න ගත කරනව නම් මේ දුකෙන් මිදීම සඳහා ගත කරනව නම් බොහොම වැදගත් වෙනවා ඒ කාරණාවන් නිෂ්ප්‍රයෝජන දෙයකට වැදගත් වෙන්නේ නැති දෙයකට කාලය කාදමනව නම් තමන්ගේ ජීවිතය එලොවටත් වැඩක් නැහැ මෙලොවටත් වැඩක් වෙන්නේ නැහැ. තවත් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා මා කැමති මේ සූත්‍ර දේශනාව විග්‍රහ කිරීමට පෙර මේ සූත්‍ර දේශනාව මේ ගාථාවන් වල තියෙන සරල අදහස මේ පින්වතුන්ට දේශනා කිරීමට. තවත් ගාථා ධර්මයක මේ තේරුම. දැනන දේ නිසා, අසන දේ නිසා, දැනන දේ නිසා වැරදි දෘෂ්ටියගෙන අනේකා අදක්ෂයයිද තමා දක්ෂයයිද පවසයි. මා ඉස්සෙල්ලා දේශනා කරේ එක එක පුජ්‍යලයාට එක එක දේ දකින්න තිබෙන දෘෂ්ටියට අනුව. යම් කෙනෙක් වෙන විදියකට යම් දෙයක් දකින්නේ. යම් කෙනෙක් වෙන විදියකට යම් දෙයක් අසන්නේ. යම් කෙනෙක් වෙන විදියට ඒ පුජ්‍යලයාට ඒ දැනෙන්නේ. ඒ වැරදි දෘෂ්ටිය ගන්නා පුජ්‍යලයා තමන් දක්ෂ පුජ්‍යලයෙක් සහ අනේකා අදක්ෂ පුජ්‍යලයෙක් කියලා සඳහන් කරනවායි කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. තවත් ගාථා ධර්මයක් මේ සූත්‍ර දේශනාවේ. දෘෂ්ටියටපත් වූ අය තමාගේ පිරිසුදුභාවයම පැවසීම අනිකාගේ අපිරිසුදුභාවයම පවසයි. මොන අපෝ කාරණාවක්? මේ සූත්‍ර දේශනාවේ සරල අදහස සඳහන් කරාට පස්සේ මාගේ ධර්ම දේශනාව දේශනා කිරීමට පහසු වෙනමයි කියලා මා විශ්වාස කරනවා. ඒක නිසාවෙන් තමයි මේ සූත්‍ර දේශනාවේ ගාථාවල සරල අදහස සඳහන් කිරීමට බලාපොරොත්තු මේ යම්කිසි දැකීමටපත් වන පුජ්‍යලයා හැමතිස්සෙම තමාගේ පිරිසුදුභාවය ප්‍රකාශ කරනවා. අනේකාගේ අපිරිසුදුභාවය ප්‍රකාශ කිරීමට උත්සාහ කරනවා. මේ ගාථාවේ මේ සූත්‍ර දේශනාවේ අන්තිම ගාථාව මේ. මෙසේ දෘෂ්ටියට පැමිණි පුජ්‍යලයා තම දැකීම හේතු කොටගෙන කලහයට විවාදයට පැමිණේ. යම්කිසි වැරදි හෝ හරි හෝ දෘෂ්ටියට පත්වන පුජ්‍යලයා තමාගේ දැකීම හේතු කොටගෙන කලහ කරන්නට පුළුවන්. ඇයි? තමන් කියන දේ අනිකා අහන්න නැති වෙනකොට විවාදයටපත් වෙන සිද්ධ වෙනවා කලහටපත් වෙන සිද්ධ වෙනවා විවාදයට පැමිණේ නුවණැති පුජ්‍යලයා වැරදි දැකීම අතහැර ලෝකයේ කලහ නොකරයි. මා ඉස්සෙල්ලා දේශනා කරේ ඇත්ත දන්නා වූ පුජ්‍යලයා කවදාවත් මේ වරද පිළිබඳව හෝ නිවැරද පිළිබඳව විවාද කරන්නට කලහ කරන්නට යන්නේ නැහැ. ඒ සූත්‍ර දේශනාවේ අවසානයේට සඳහන් වෙනවා මේ කලහ නොකරන්නට උත්සාහ කරන පුජ්‍යලයා සත්‍ය පිළිබඳව දැනගෙන එයා මේ ලෝකේ සුවසේ නිදයි. බොහොම සෙයින් දැන් හැම කෙනාම කැමතිනේ නිදා ගැනීමට සුවසේ නිදයි කියලා කියන්නේ මෙතන සුවසේ වාසය කරනවා කියන කාරණාව. හැම කෙනාටම තමන් එදිනෙදා කරන දේවල් මතකයට එන්නේ රාත්‍රියේ නිින්දට යන වෙලාවට. හෙට තියෙන දේවල් කල්පනා කරන්නේ රාත්‍රියේ නිින්දට යන වෙලාවට. අද කරපු දේවල් පිළිබඳව මතකය ගන්නේ රාත්‍රියේ නිින්දට යන වෙලාවට. මේ විවාදයටපත් වෙන පුජ්‍යලයාට කලහයටපත් වෙන පුජ්‍යලයාට සුවසේ නිදා ගැනීමට බෑ මේ ධාතා දේශනාවේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා යම්කිසි කාරණාවක් පිළිබඳව කලහයට විවාදයට යන්නේ නැති කෙනා කොහොම සුවසේ නිදා ගන්නට පුළුවන්ලු මා ඉස්ලාම් සඳහන් කරා මේ දෘෂ්ටිය කියලා කියන්නේ දැකීම කියලා. හරි හෝ වැරදි. මේ දෘෂ්ටිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සම්‍යක් දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය. සම්‍යක් දෘෂ්ටිය සහ මිත්‍යා දෘෂ්ටිය. බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙන කාලේ මිත්‍යා දෘෂ්ටීන් 62ක් තිබුණයි කියලා මේ බෞද්ධ දර්ශනයේ සමහර සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ඒ කාලේ ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ. 6 වන සියවසේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන වෙලාවේ ධර්මානුකූල දේශනාවක් සිදු කිරීමට පරිසරයක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණ ආගම මුළු ಭಾರತයේම තමන්ගේ භාවයට නතු කොටගෙන තිබුණේ. ඒ ඇත්තන් ඒ ඒ ඇත්තන්ට ජීවිතය කරගෙන යෑමට බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, සූත්‍ර කියන කොටස් හතරකට බෙදලා බ්‍රාහ්මණ ඇත්තන්ට වෙන කොටසකුත්, ශාස්ත්‍රීය ඇත්තන්ට වෙන කොටසකුත්, වෛශ්‍යයන්ට වෙන කොටසකුත් සුද්ධයන්ට වෙන කොටසකුත් පවරා දීලා තිබුණා. මේ තරම් විෂම සමාජයක 62ක් මිත්‍යා දෘෂ්ටිින් තිබෙන සමාජයක බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනා කිරීම එච්චර ලේසු කාරණාවක් නෙමෙයි. බොහොම සැප පහසු ජීවිත ගත කරේ. සැප පහසු ජීවිත ගත කරලා එන ඇත්තන්ට මේ අනිත්‍ය දේශනාවක් දේශනා කරන එක එච්චර ලේසි කාරණාවක් නෙමෙයි. මේ කාලේ තිබිච්ච ප්‍රධාන දෘෂ්ටීන් දෙකක් තමයි ශාසත දෘෂ්ටිය සහ උච්චේර දෘෂ්ටිය කියලා කියන්නේ. මේ බලන්න මේකේ සරල අදහස. ශාසත දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මතු ආත්මයක් තියෙනවයි ඒ ආත්මය සුවපත් කිරීමට තමයි මේ ශාසත දෘෂ්ටිය අනුගමනය කරපු ඇත්තන් උත්සාහ කරන්නට යෙදුනේ. මොකද ඒ ඇත්තන්ගේ අදහස මරණින් මතු ආත්මයක් තියෙනවයි ඒ ආත්මය සුවපත් කිරීම සඳහා තමයි මේ සාසන දෘෂ්ටි අදහන්නට යෙදුණු පින්වතුන් ඒ ඇත්තන් ඒ ජනතාව උත්සාහ කරන්නට යෙදුනේ මරණින් මතු ආත්මය සුවපත් කිරීමට. ඒ මරණින් මතු ආත්මය සුවපත් කිරීමට ඒ ඇත්තන් ඒ ඇත්තන්ගේ ආගමානුකූල පරිසරය අනුව නොඑක් දේවල් සිදු කරන්නට යෙදුණා. යම් යාග හෝම පවත්වන ඇත්තන් යාග හෝම පවත්වනට ඇති අදත් ඉන්දියාවේ බොහෝ සෙයින් යාගම පවත්වනවා. බිලි පූජා පවත්වනවා. සතුන් මරනවා. අශ්වයන් මරනවා. මිනිසුන් මරනවා. මේ ආකාරයෙන් කුකුලන් ආදී තිරිසන් සතුන් මරනවා. ඒ ඇත්තන්ගේ දෘෂ්ටියට අනුව. මර තවත් පින්පව් කරන ඇත්තන් ටිකකුත් හිටියා. පින්පව් පිළිබඳ විශ්වාසයක් තියෙන ඇත්තන්. ඒ ඇත්තන් හැමතිස්සෙම සාස්වතවාදය පිළිගත් ඇත්තන් සාස්වත දෘෂ්ටියට අනුගත වෙච්ච ඇත්තන් මරණින් මතු ආත්මයක් තියෙනවායි ඒ ආත්මය සුවපත් කිරීමට උත්සාහ කරන්නට යෙදුණා. තව උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ බොහොම බරපතල වැරදි දැකීමක් මේ උච්ඡේද දෘෂ්ටියට අනුගත වෙච්ච නැත්නම් සිදු කරන්නට යෙදුනේ. කුමක්ද මේ? මරණින් මතු උපතක් නැත. දැන් සමහර ඇත්තන් ලංකාවින් නැතුනොත් විශ්වාස කරනවා. මරණින් මතු උපතක් නැත. මරණින් මතු උපතක් නැති නිසා මේ ආත්මේ හොඳට කාල දීලා විනෝද වෙමු කියන කාරණාව අදහස තියෙන ලොකු ඇත්තන් ඉන්නවා. හැබැයි මරණින් මතු ආත්මයක් තියෙනවා කියලා බුදුදහමේ දේශනා කරනවා. මරණින් මතු ඊළඟ ජීවිතයක් මේ විඥාන ශක්තිය යනවනේ. මේ ධර්ම දේශනා කරන මමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලෝකවාසී ඇත්තන් කිසිම කෙනෙක් තන් මං අද බලන්න gederin ඇතුළු වෙන තැන ඉඳලා දක්වා gederin පිට වෙන තැන දක්වා අතින් වල ස්පර්ශ කරන්න පුළුවන් දේවල් ලෝකේ හැම දෙයක්ම තියෙන. මේ පින්වතුන්ගේ ගෙදර තියෙන හැම දෙයක්ම අතින් වල ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. හැබැයි මේ ධර්ම දේශනා කරන මේ ස්වාමින් වහන්සේවත් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්වත් අතින් වල ස්පර්ශ කරන්න පුළුවන් කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. අරගෙන යන්නේ මිනිස්සු කරන්න ආවෝ හොඳ හෝ නරක විතරයි. විඥාන ශක්තිය අරගෙන යනවායි කියලා කියනවනේ. විඥාණය කියලා කියන්නේ හිත. විඥාණය කියලා කියන්නේ හිත. ඊළඟ භවයකට ඊළඟ තැනකට යන විට ගමන් කරන විට යහපත් හිතක් අරගෙන යනවද අයහපත් හිතක් අරගෙන යනවද කියලා තීරණය කරන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තා. බුදුහාමුදුරුව සිදු කරන්නට යෙදුනේ ධර්මයේ දේශනා කිරීම පමණයි. ධර්මයේ තෝරා බේරාගෙන ඒ ධර්මයට අනුව ගමන් කිරීම ධර්මයේ ශ්‍රවණය කර නැත්නම්ගේ වගකීමක්. බුදුදහමේ ධර්මය බලෙන් පැවරීමක් සිදු කරන්නේ නැහැ. එහි පස්සිකෝනේ. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලලා හොඳයි නම් ධර්මය පිළිගන්නට. කොච්චර බලන්න සහනශීලී ආගමක්ද කියලා. කිසි කෙනෙකුට බලෙන් පැටවීමක් මේ බුදුදහමේ බෞද්ධ දර්ශනයේ නැහැ. Tamanට කැමති නම් ධර්මය අනුගමනය කරන්න පුළුවන්. Tamanට අකමැති නම් ධර්මය අනුගමනය නොකර ඉන්න පුළුවන්. මේ මාර්ගයේ ගියොතින් යහපත් දේවල් ලැබේවි මේ මාර්ගයේ ගියොතින් අයහපත් දේවල් ලැබේවි කියලා තමයි බුදුදහමේ දේශනා කරන්නේ ඊළඟට මේ උච්ඡේදවාදය පිළිගන්න ඇත්තන් මව විශ්වාස කරේ නැහැ මවෙක් ඉන්නවයි කියලා විශ්වාස කරේ නැහැ පියෙක් ඉන්නවයි කියලා විශ්වාස කරේ නැහැ කුසල් විශ්වාස කරේ නැහැ අකුසල් විශ්වාස කරේ නැහැ පින විශ්වාස කරේ නැහැ පව විශ්වාස කරේ නැහැ. බලන්න කොච්චර නරක ආදර්ශයක්ද ලෝකෙට දෙන්නේ කියලා. මේ ප්‍රධාන දෘෂ්ටීන් දෙකක් එකල ಭಾರತයේ පැවතිච්ච. වර්තමානෙත් ඉන්නෝ මේ අදහස් තියෙන ඇත්තෝ අනාගතයේත් ලෝකේ පහළ වෙනවා. හැම කෙනාටම මේ බුදුදහමට අනුගත වෙලා මේ සසර කතර එතර කර ගැනීමට මේ තරම් හොඳ කාලයක් තියෙන්නේ. ලංකාවට බොහොම ධර්මයේ හැමතැනම ශ්‍රවණය කරන්නට තිබෙනවා. ධර්මයේ තියෙන පළාතක ඉපදිලා තියෙන්නේ නරක තිරසං പ്രേත අසුර කියන අපාය කොටාස වලින් වෙන් වෙලා තියෙනවා. නිතර දෙවේලේ බණ අහන්නට ලැබෙනවා. අවාසනාවට කාරණාව මේන් කීයෙන් කී දෙනාද මේ ධර්මයට අනුගත වෙලා තමන්ගේ ජීවිතය සාර්ථකමත් කරගන්න උත්සාහ කරන්නේ. දැන් සත්‍ය පිළිබඳව ඉස්සර සිදු කර දේශනා කරන්නට යෙදුනානේ. පරම සත්‍ය හතරක් බුදුදහමේ සඳහන් වෙනවනේ. දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ජීවිතයේ දුකයිනේ. මම ඔයත් අංගෙන් හවුතින් ජීවිතේ දුකයිද කියලා ජීවිතේ දුකයි කියලා කියයි. සමහර වෙලාවට වයසක ඇත්තන් ওই ජීවිතේ දුක පිළිබඳව තේරෙනවා. තරුණ පරම්පරාවට තාම ජීවිතේ දුකයි කියලා තේරෙන්නේ නැහැ. මොනවද මේ ඇත්ත? ජාතිපි දුක්ඛ, ඉපදීම දුකයි. ජරාපි දුක්ඛ, ජරාවටපත් වීම දුකයි. මම ඇහුවොතින් අවුරුදු 60ක් 70ක් වෙන අය මම කැමති අවුරුදු 16ට යවන්න. මේ ධර්ම දේශනාව ඉවරනාට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන් අවුරුදු 60 පැනපු ඇත්තන් වයසට ගියපු ඇත්තන් මම යවනම අවුරුදු 16ට. ගොඩක් ඇත්තන් කැමති වේවි. හැබැයි අවුරුදු 16ට කවදාවත් ආපහු යන්නට බෑ. කැමති වුණත් අකමැති වුණත් ජරාවට පත් වෙනවා. කල්පනා කරන මේ ධර්මයේ ශ්‍රවණය කරන නැත්තම් මේට අවුරුදු 30කට 40කට දැන් අවුරුදු 60ක් 70ක් වෙන මෑණිවරුන් පියවරුන් මේට අවුරුදු 30කට 40කට විතර ඉස්සර වෙලා බොහොම තරුණ ජීවිත ගත කරපු යත්තන්. ඊළඟට කායික ශක්තිය තිබුණා. මානසික ශක්තිය තිබුණා. ඕනෑම දෙයක් ඉක්මනට කිරීමේ හැකියාව තිබුණා. බලන්න දැන් ඒ කාලය මේ කාලය සංසන්දනය කරලා ජරාවටපත් වුණානේ. බුදුහාමුදුරු දේශනා කරනවා ජරාපි දුක්ඛා ජරාවටපත් වීම දුකක්. ඒක ඇත්තක්. දැන් එතකොට ඉපදින්නේ බෞද්ධයන් විතරද? නැහැ. මුස්ලිම් ජාතිකයන්තුත් ඉපදෙනවා. ක්‍රිස්තියානි ආගමේ ඇතුණුත් ඉපදෙනවා. ඊළඟට ලෝකේ ඕනෑම රටක වාසය කරන ඇත්තොත් ඉපදෙනවා. ඒ ඉපදෙන ඇත්තන් ජරාවටපත් වීමකුත් සිදු වෙනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බෞද්ධයන් නිසා දේශනා කරපු ධර්මයක් නෙමෙයි. ලෝකවාසී හැම කෙනාටම. දැන් බෞද්ධයන් වයසට යනවනේ. මුස්ලිම් ජාතික පින්වතුන් වයසට යනවා. ක්‍රිස්තියානි ආගම අදහන පින්වතුන් වයසට යනවා. ලංකාවේ ඉහළම කුලේ ඉන්න නැත්තන් වයසට යනවා. ලංකාවේ පහළම කුලේ ඉන්න කියලා හිතන් ඉන්න නැත්තෝ ඒත් වයසට යනවා. ජරාවටපත් වෙන එක ලෝකයේ කිසිම ආගමකට අනුගත වෙන ඇත්තන්ට පමණක් වෙන දෙයක් නෙමෙයි. හැම කෙනාටම. එතකොට මරණම් පිදුප්ප. මරණයටපත් වීම දුකක්. ඒ මරණයටපත් වෙන එක බෞද්ධයන්ට වෙන දෙයක් විතරක් නෙමෙයි. අනිත් ආගම දහන ඇත්තන්ට විතරක් වෙන දෙයක් නෙමෙයි. සබ්බස්ස ලෝකස්ස සදේවකස්ස. මේ ලෝකේ වාසය කරන හැම කෙනාටම මරණයක් තියෙනවාම තමයි. ඉපදෙන හැම කෙනාටම මරණයක් තිබෙනවා. ව්‍යාධිපි දුක්ඛ හැම කෙනාම ලෙඩටපත් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන ඇත්තන් කී දෙනෙක් අද දවල්ට ආහාර අරගෙන බෙහෙත් බොනවද කියලා. රාත්‍රියට ආහාරගෙන බෙහෙත් බොනවද කියලා. උදේට ආහාරගෙන බෙහෙත් දීවද කියලා. හැම කෙනාම ව්‍යාධිපි දුක්ඛ ව්‍යාධියටපත් වෙනවා. ඒක ඇත්තක්. බුදුහාමුදුර දේශනා කරන්නට යෙදුණු ඇත්තක්. ඉපදුනෝතින් ජරාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඉපදුනෝතින් ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. ඉපදුනෝතින් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රියයන් සමග එකතු වීමට සිදු වෙනවා. බලන්න ගෘහ ජීවිතේ සමහර වෙලාවට ස්වාමි පුරුෂයා ස්වාමි දියණියට කැමති නැහැ. ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාටත් කැමති නැහැ. හැබැයි එක්ව වාසය කරන්නට වෙනවා. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදු වෙනවා. අපි කැමති ප්‍රිය ඇත්තන් හැමදාම අපට තියාගන්නට බෑ. එහෙනම් මේක සත්‍යයක්. දුක්ඛ සත්‍යයක්. දුක සත්‍යයක් ඇත්ත. දුක හට ගැනීමත් සත්‍යයක් නේ. කොහොමද දුක හටගන්නේ මේ තෘෂ්ණාව නිසාවෙන්. නිර්කියල කියන්නේ නැති කිරීම වාන කියලා කියන්නේ තෘෂ්ණාව. නිර්වාණය කියලා කියන්නේ තෘෂ්ණාව නැති කිරීම. තෘෂ්ණාව නැති කිරීමට යන මාර්ගයේ බලන්න අපිට අත්හරින්න දේවල් කොච්චර තියෙනවද කියලා. අත්හරින්නටම තමයි අමාරු. අත්හරින්න බැරි හැම තැනකම මේ සසර මාර්ගයේ අපි හැම දිනාටම ගමන් කරන්නට වෙනවා. මමය මාගේ කියන හැඟීම අත්හරින්නට පුරුදු වෙන්නට ඕන. එකපාරටම කරන්න බැරි වුණත් ටික ටික ටික ටික කරන්නට ඕන. මේ දුර්ලභ මිනිස් භාවය තමන්ගේ ජීවිතය සාර්ථකමත් කර ගැනීමට ඉවහල් කර ගන්නට ඕන. එහෙනම් දුක හට ගැනීම සත්‍යයි. දුක නැති කිරීමට ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්නට උට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කොට තමන්ගේ ජීවිතය සාර්ථකමත් කර ගැනීමට උත්සාහ කිරීම. ඒක සත්‍යයක්. ලෝකේ පවතින චතුරාර්ය සත්‍ය පදනම් කොටගත් ධර්ම දේශනාවක් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නට යෙදුනේ. හැබැයි මේක ආගමකට, ජාතියකට, ගෝත්‍රයකට දේශනා කරපු දහමක් නෙමෙයි. Tamanට කැමතිනම් බුදුදහමට අනුගත වීමට සිදු කරන්නට චාරිත්‍ර වාරිත්‍රයක් නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. තුනුරුවන් Taman විශ්වාසය ඇති කරගන්නකොට ඉබේම බෞද්ධයෙක් වෙන්නට පුළුවන්. වෙන කරන්න විශේෂ දෙයක් බුදුදහමේ උද ගන්නන්නේ නැහැ. ඊළඟට මේ ලොවැඩ සංකරාවේ කවියක් සඳහන් වෙනවා මේ දෘෂ්ටිය පිළිබඳව නිවනට මග මේ යයි මුනි කී යම් දහමට වෙන් වූ දෙසටක් සමයම් සරිකොට ගත්සිත වෙයි මිසදුටු යම් සසරට බිජුවටමයි ඒ සමයම් මෙන්න මේ කවියේ තේරුම බලන්න බුදුන් වහන්සේ විසින් නිවනට මඟ මේයයි වදාළ ධර්මයට විරුද්ධ දෙසටක් දෘෂ්ටීන් අතුරෙන් යමක් සත්‍ය වශයෙන් ගත්සිත මිත්‍යා දෘෂ්ටියයි මේ කවියේ තේරුම තමයි බුදුහාමුදුරුවෝ නිවනට මාර්ගය මෙයයි දේශනා කරපු ධර්මයට විරුද්ධ දෙසටක් මිත්‍යා දෘෂ්ටින් තිබිලා තියෙනවා මා ඉස්සර සඳහන් කරපු දේශනාව. ඒ අතුරින් යමක් සත්‍ය වශයෙන් ගත්සිත මිත්‍යා දෘෂ්ටියයි. මේ නිවනට යන මාර්ගය දේශනා කරලා තියෙද්දී මිත්‍යා දෘෂ්ටියක් තමන්ගේ ජීවිතයට ඇඳාගෙන එය සත්‍යයි හිතාගෙන කටයුතු කිරීම මිත්‍යා දෘෂ්ටියයි. ඒ මිත්‍යා දෘෂ්ටිය සියල්ල සසර දික් කරන බීජ හා සමාන වේ. බීජයෙන් කරන්නේ ඇටයෙන් කරන්නේ සාමාන්‍යයෙන් පැලයක් පැලවෙන එක. දැන් ඒ බීජයෙන් පැලයක් පැලවුණාට පස්සේ හිතන්න මිත්‍යා දෘෂ්ටි අදහසක් තියෙන පුජ්‍යලයෙක් එයාගේ પરම්පරාවත් යන්නේ මිත්‍යා දෘෂ්ටි අදහස තියාගෙන. එයාගෙන් උපදින પરම්පරාවත් යන්නේ මිත්‍යා දෘෂ්ටිය තියෙන අදහස තියාගෙන. බීජයෙන් පැලයක් හටගත්තට පස්සේ ඒ පැලයෙන් තවත් බීජයක් හටගත්තට පස්සේ ඒ පැලයෙන් තවත් බීජයක් හටගත්තට පස්සේ දිගට දිගට දිගට දිගට ඒ බීජය ඉස්සරහට අරගෙන යනවා. මිත්‍යා දෘෂ්ටිය අදහසක් තියෙන පුජ්‍යලයාගේ ඒ પરම්පරාවම අනුගත වීමට උත්සාහ කරන්නේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන අදහසට. ඒක සසර දික් කිරීමට ඉවහල් වෙනවයි කියලා තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. කොසල් රටේ බුදුහාමුදුරුවෝ මේ කේසපුත්ත කියන නියම් ගමක් තිබුණා බොහොම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක් මේ කාලාම සූත්‍ර දේශනාව. මා කැමති මේ චූලව්‍යුහ සූත්‍ර දේශනාව දේශනා කරන අතරතුර මේ කාලාම සූත්‍රයෙන් අපිට ගත හැකි දේවල් ටිකක් තිබෙනවා මේ සූත්‍ර දේශනාවටම ඉවහල් කර ගන්නට පුළුවන්. කොසල් රටේ කේසපුත්ත නියම්ගමට බුදුහාමුදුරු වැඩියට පස්සේ මේ කාලාමයන් ඇවිල්ලා බුදුහාමුදුරන්ට මෙන්න මේ වගේ සඳහනක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ කේස පොත්තේට පැමිණෙන මහලු බමුණෝ මහාන බමුණන් අපේ ධර්මයේ හරි යයිද අනෙක් ධර්මයේ අසත්‍යයිද දේශනා කරති. මොන කේසපුත්‍ර ගාමයට එන මහාන බමුණන් ඒ කාලේ හිටපු බ්‍රාහ්මණයන් ඔය ශාස්ත්‍රීය වෛශ්‍ය සූත්‍ර කියන කොටස්ට අනුගත වෙච්ච ඇත්තන් ඊළඟට බ්‍රාහ්මණ අචේලක සචේලක ඔය ආදී වශයෙන් මේ කේසපුත්ත ගමට එන ඇත්තන් මේ මහාන බමුණන් කියනවලු මේ කේසපුත්ත ගම් ඉන්න ගම් වාසීන්ට අපේ ධර්මයේ තමයි හරි. අනෙක් කිසිම ධර්මයක් නිවැරදි නැහැ. අපේ ධර්මය පිළිගන්න අපේ ධර්මයට අනුව කටයුතු කරන්න කියලා මේ ගමට එන මහාන බමුණන් කියනවලු. කවරෙක් ඇත්ත කියයිද කවරෙක් බොරු කියයිද අපට ඇතිවන්නේ සැකයකි මේ කාලාමයන් කියන බුදුහාමුදුරනේ නොඑක් දේවල් නොඑක් දේශනාවන් සිදු කරනවා අපිට මේ තෝරා බේරා ගන්නට අමාරුයි කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා කාලාමේනි ඔබ සැක කිරීම සාධාරණයි ඕනෑම දෙයක් පිළිබඳව සැක කිරීම සාධාරණ කාරණාවක් ඕනම කෙනෙකුට සැක කිරීමේ අයිතිය තියෙනවා බුදුහාමුදුරුවොත් සැක කරන්න කියලා තියෙනවා. ධර්මයේ පිළිබඳවත් සැක කරන්නට පුළුවන්. සැක කළේ ධර්මය සැක කරන්නේ නැත්නම් ධර්මයේ පිළිබඳ අවබෝධයක් කරගන්නට බෑනේ. බුදුහාමුදුරුවොත් බෝසත්ත්වයන් වහන්සේ කාලේ සැක කරා. ඇයි සැක කරේ? ආලාර කාලාරම උද්දකරම් පුත්ත ආදී මේ ඇත්තන්ගෙන් ධර්මය ඇහුවනේ. ඒ ඇත්තන්ට තියෙන ධර්මය. ඒ ධර්මය සැක කරේ නැත්නම් බුදුහාමුදුරන්ට බුදු වෙන්නට විදියක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මය සැක කිරීම නෙමෙයි සත්‍ය ගවේෂණය කරන කාලේ උන්වහන්සේ නොඑක් නොඑක් ධර්ම සැක කරන්නට යෙදුණා. ඒ සැක කරපු නිසාවෙන් තමයි බුදුන් වහන්සේ සොයාගත් ධර්මය දේශනා කිරීමට පුළුවන්කම තිබුණේ අවබෝධ කර ගැනීමට පුළුවන්කම තිබුණේ. බුදුහාමුදුරු දේශනා කරනවා කාලාමයේනි ඔබ සැක කරන එක සාධාරණයි. ඔබ සැක කරන්නේ සැක කර යුතුයම තැන. සැක කළ යුතුයම තමයි සැක කරන්නේ. මේ කාරණා 10ක් පිළිබඳව සඳහන් කරන්නට යෙදුනා. මේ පින්වතුන් හැම වෙලාවෙම මේ සූත්‍ර දේශනාව පිළිබඳව අහලා තිබෙනවා. වඩා වර්ධනය තමන්ගේ ධර්මයේ වඩා වර්ධනය කර ගැනීමට තමන්ගේ දෘෂ්ටිය ඍජු කර ගැනීමට මා කැමැති මේ කාරණාවන් පිළිබඳ නැවතක් මතක් කිරීමට බුදුහාමුදුර දේශනා කරනවා මා අනුස්සවේන කට කතාවෙන් ඇසූ පමණින් යම් දෙයක් විශ්වාස කරන්නට එපාලු දැන් પરම්පරාවෙන් එන දේවල් තියෙනවනේ මේ. ඒ ඒ ඇත්තන දෘෂ්ටියක් තියෙනවනේ. මං ඇහුවොතින් නොඑක් නොඑක් පළාත්වල නොඑක් නොඑක් දෘෂ්ටීන් තියෙනවා. දැන් සමහර පළාත්වල මරණ gedarak වුණාට පස්සේ භූමි දානය කරන තැනට මංජුසාව අරගෙන දේහය අරගෙන ගිහිල්ලා දේහය එතන තියලා සමහර ඇත්තන් ඒ දේහය වටේ කැරකෙනවා. සමහර පළාත්වල දේහය කර තියාගෙන වල වටේ කැරකීමේ සම්ප්‍රදායක් තිබෙනවා. සමහර පළාත්වල තිබෙනවා අඟහරුවාද සිකුරාදා භූමි දාන කටයුතු කරන්නේ නැහැ. මං ඇහුවොතින් යම්කිසි පින්වතුන් කෙනෙක්ගෙන් ඇයි අඟහරුවාද භූමි දානය කරන්නේ නැත්තේ කියලා ඒ පින්වතුන් කියනවා අපේ අම්මල තාත්තල කරා ඒකින්ද අපි කරනවා. ඒ අම්මා තාත්තගෙන් ඇහුවොතින් ඇයි මේ පින්වතුන් එහෙම කරන්නේ කියලා අපේ අම්මා තාත්තත් කරා ඒකින්ද අපි කරනවා. ඕනෑම කාරණාවක් මේ પરම්පරාවෙන් එන දේවලුත් වෙන ඉස්සරහට සඳහන් වෙනවා. මේ අසූපමණින් කටකතාවෙන් ආපමණින් යමක් විශ්වාස කරන්නට එපාලු. දෙවැනි එක තමයි මා પરම්පරාවේ පියපුතු પરම්පරාවෙන් ආවත් විශ්වාස කරන්නට එපාලු. මා ඉතිකිර අය මෙය මෙසේ උණයි කියලා සඳහන් උණයි කියලා විශ්වාස කරන්න එපාලු. මා පිටක සම්පදනාන අපගේ දහම් පොතපතට ගැළපේයයි කියලා විශ්වාස කරන්නට එපාලු. මා තක්ක හේතු මේ තර්කානුකූලයයි කියා විශ්වාස කරන්නත් එපාලු. මා ණය හේතු යම්කිසි න්‍යාය ධර්මයකට ගැළපෙන නිසා විශ්වාස කරන්නට එපාලු. මා ආකාර පරිවිතක් කියන පෙනෙන ආකාරයට මේ නිවැරදියයි කියා විශ්වාස කරන්නට එපාලු. මා දිට්ඨි නිජ්ජානක්කත්තියා මෙන්න අපි මේ සූත්‍ර දේශනාව සඳහන් කරන දේ අප පිළිගත් දෘෂ්ටියට ගැලපෙන නිසා විශ්වාස කරන්නට එපාලු. මා බබ්බ රූපතාය මේ මෙසේ විය හැකියයි කියා විශ්වාස කරන්නට එපාලු. මා සමනෝනෝ ගරු ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයා උන්වහන්සේ කියන දේ විශ්වාස කරන්නට ඕන. එම නිසා මේ දේ විශ්වාස කරන්න ඕනේ කියලා විශ්වාස කරන්නට එපාලු. බුදුහාමුදුරෝ කාලාමයන්ට දේශනා කරනවා යදාතුම් මේ කාලාම අත්තනාව ජානෙය්‍යාත ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තಂತಿ කාලාමයනේ මේ ධර්මය අකුසලයයි. මෙන්න විශ්වාස කරන හැටි බුදුහාමුදුරුවෝ දැන් අර කාරණා 10න් දේශනා කරානේ විශ්වාස කරන්නට එපා කියලා. විශ්වාස කරන්න එපායි කියලා සඳහන් කරනවා නම් විශ්වාස කරන දේකුත් දේශනා කරන්නට එපායි. හාලාමීනි මේ ධර්මය අකුසලයයි. මේ ධර්මය වැරදි සහගතයි. මේ ධර්මය නුවණැත්තන් විසින් ගරහන ලද්දේය. මේ ධර්මය පිළිගෙන පිළිපැදීම අහිත පිණිස දුක් පිණිස පවතින්නේය. යැයි යම් විටක ඔබට වැටහෙන්නේ නම් ඒවා අත්හරින්නලු. යම් කිසි දෙයක් සිදු කිරීමට පෙර මම මේ දේ කරෝතින් නුවණැත්තන් විසින් ගරහනවා. වැරදි දෙයක් කරෝතින් නුවණැත්තන් ඒකට පරිවව කරනවනේ. මේ ධර්මයේ පිළිපැදීම මේ මගේ යහපත්භාවයට හේතු වෙන්නේ නැහැ. අනිත් කෙනෙක්ගේ යහපත්භාවයට හේතු වෙන්නේ නැහැ. ඒක නිසා මා මේ දේ නොකරනවායි කියලා වළකින්නට උත්සාහ කරනවලු. ඊළඟට තවත් බුදුහාමුදුරෝ දේශනා කරනවන කාලාමේනි ද්වේෂය පුජ්‍යලයාගේ හිත තුල ඇතිවීම හිත පිණස පවතීද අහිත පිණස පවතීද කියලා අහනවා. ද්වේෂය දැන් මේ පින්වතුන්ටත් හිතෙනවා. ද්වේෂය අපේ හිත පිණස පවතීද අහිත පිණස පවතීද? ද්වේෂය කියලා කියන්නේ තරහව අහිත පිණස පවතින්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා කාලාමේනි දේශයෙන් යුතු ද්වේෂයට යටත් පුජ්‍යලයා ප්‍රාණඝාතය කරනවලු. අදත්තා දානය හොරකම් කරනවලු. කාම මිත්‍යාචාරය කාමයේ වර්ධවා හැසිරෙනවලු. බොරු කියනවලු. පරදාර සේවනය කරනවලු. ඒ නිසා ඒ පුජ්‍යලයා ඒ දේවල් කරනවා හා සමානව අනුන්ද ඒවට පොළඹවනවලු. බලන්න කොච්චර වැදගත් සූත්‍ර දේශනාවක්ද කියලා. මේ හැම දෙයක්ම පිළිටන්නේ තමන්ගේ දෘෂ්ටියට අනුව. සත්තු මරන්නේ යම්කිසි දෘෂ්ටියක් ඇතිනේ ඒ ඇත්තන්ට. සත්තු මැරුවොත් ප්‍රශ්නයක් නැහැ, දුකක් නැහැ කියලා හිතනවා ඇති. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ. අත්තානං උපමං කත්වාන හනේයන ගාතේ. යමෙක් හිතනවා හැම කෙනාම දඬුවමට බයයි, මරණයට බයයි. තමා උපමා කොට අනිත් පැත්තන් මරන්න හෝ මරවන්නට එපා කියලා බුදු දේශනාවේ සඳහන් වෙනවා. හැබැයි ඔය දේ හැම කෙනාම පිළිපදින්න උත්සාහ කරන්නේ නැහැ. තමන්ගේ දෘෂ්ටියට අනුගත වෙ නැත්නම් සත්තු මරනවා. වැරදි දෘෂ්ටියටපත් වෙච්ච නැත්නම් සත්තු මරනවා. මරාගෙන කැමේ ආශාව ඇති වෙනවා. හොරකම් කරන්න කැමැත්තක් ඇති වෙනවා. වැරදි කාමයේ හැසිරෙන අවස්ථාවක් ඇති වෙනවා. බොරු කියනට කැමැත්තක් ඇති වෙනවා. මත්පැන් පානය කරන අවස්ථාවක් ඇති වෙනවා. තමන්ගේ දෘෂ්ටියට අනුව. දැන් යමක් හරිද වැරදිද කියා නිගමනය කළොත් ක්‍රමයක් බුදුදහමේ සඳහන් වෙනවා. මොකද්ද මේ ක්‍රමය? යමක් කිරීමට පෙර මෙහෙම හිතන්නලු. එය කුසලයක්ද අකුසලයක්ද කියලා හිතන්නලු ඔන්න. පළවෙනි කාරණාව. තමා මොන හරි දෙයක් කරන්නට පෙර මා මේ දේ කරන දේ කුසලයක්ද අකුසලයක්ද කියලා ඉස්සර වෙලාම ඔන්න හිතන්නට ඕන. සාධාරණ කාරණා හතරක් මේ පින්වතුන්ට මතක තියාගන්නත් පුළුවන් කැමැති ඇත්තන් ඉන්නවනම් ඒ දේ අරගෙන කොළයක සඳහන් කරගත්තට කමක් නැහැ මේ ශ්‍රවණය කරන පින්වතුන්. තමන් කාරණාවක් කිරීමට පෙර පළවෙනි කාරණාව තමයි තමා සිදු කරන කාරණාව කුසලයක්ද අකුසලයක්ද කියලා කල්පනා කරන්නලු. දෙවෙනි එක තමයි එය හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා කල්පනා කරන්නලු. තුන්වෙනි එක මා මේ දේ කරාට පස්සේ නුවණැත්තන්ගේ ගැරහුමට ලක් වේද කියලා කල්පනා කරන්නලු. හතරවෙනි එක තමයි ඒවා සිතීම හෝ කීම හෝ තමාගේ හිත පිණිස හෝ අහිත පිණිස පවතීද කියලා කල්පනා කරන්නලු. එහෙම කල්පනා කරලා තමන් කරන හැම කාරණාවක් සිදු කිරීමට උත්සාහ කරන්නලු. යමක් කුසල්ද අකුසල්ද කියලා දැන ගැනීමට කාරණා තුනක් සඳහන් වෙනවා. කුසල් කරන්න බෑ ලෝභ චේතනාවක් කුසල් කරන්න නම් අකුසල් කරන්න නම් ලෝභී චේතනාව තියෙන්නට ඕන. අකුසල් කරන්න නම් මෝහය තිබෙන්නට ඕන. අකුසල් කරන්න නම් ලෝභය පවතින්නට ඕන. අද ධර්ම දේශනාව සඳහන් දේශනා කරන්නට යෙදුනේ මේ දෘෂ්ටියට අනුව පුජ්‍යලයාගේ සත්‍යද අසත්‍යද කියලා තෝරා බැනී බේරා ගැනීමට කටයුතු කරන ආකාරය. අප විශ්වාස කරනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඇත්තන්ගේ මෙලෝ පරලෝ ජීවිතය සාර්ථකමත් කර ගැනීමට බොහෝ සෙයින් ඉබහල් වෙනවයි කියලා ඒ අනුව කටයුතු කරන ලෙසත් බොහොමත්ම ගෞරවයෙන් හැම දිනාගෙම ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටාච බුම්මඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ